ඊළඟට චන්ද්‍රානි මහත්මිය ඇහෙනවද ස්වාමීන් වහන්සේ ඇහෙනවා ඇහෙනවා අවසරයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ ධර්මය නිසා මගේ ජීවිතේ තාම පුදුමාකාර අපි කාටත් වෙන්න පුළුවන් අවස්ථාවක් <laughs> නමුත් අර යෝනිසෝ මනසකාරයයි යථාබුත් ඥානය අද කියපු කරුණු ඒවත් අර එදා ධර්ම දේශනාවේදී කියපු කරුණොත් ඉතාම හොඳින් ජීවිතයට බලපෑවා ස්වාමීන් වහන්සේ. ඊට ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන උතුම් නිවන් සැප ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ මේ මොහොත ප්‍රයෝජන ගන්නවා. ස්වාමීන් වහන්සේ අපි ගොඩාක් අගේ කළා ඇත්තටම අපි ගිය සතියේ විශේෂයෙන් පුතාවත් සිහි කරලා පින් අනුමෝදන් කළා. ඉතින් ඒ ඒ වගේම මම හරියට අගේ කළා ඔබතුමිය ඒ අවස්ථාවට මුහුණ දීපු ආකාරය. මොකද ඇත්තටම අම්මා කෙනෙකුට පහසු නැහැ ඒ එහෙම කටයුතු කිරීම. හැබැයි මේ මේ දහමත් එක්කලා අපි යෙදෙනකොට සිහිය ප්‍රඥාව වීරය කියන මේ කරුණු අපි නිරන්තරයෙන් ප්‍රගුණ කරනකොට අපිට ජීවිතේ හමු වෙන හැම දෙයක්ම කමටහනක් හැටියට ගන්න පුළුවන්. අර තවම අපි කෙලෙස් නැසලා නැති නිසා යම් කම්පනයක් එකවර සිතට එන්න පුළුවන්. නමුත් ආව වුණාට සැනෙකින් ඒ හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව ඒ මනෝභාවයන්ට අපිව ආක්‍රමණය කරන්න දෙන්නේ නැතුව දැන් අර මේ ළඟදිත් අපි ධර්ම දේශනාවක් කළා සංයුත්ත නිකායේ තියෙන කජ්ජනීය සූත්‍රය. ඒකේ හොඳ ලස්සන කතාවක් කියන්නේ දැන් මේ මද්ද්‍රව්‍ය ආදී දැන් සාමාන්‍ය කතා විවාහරේ කියනෝනේ මත්පැන් වලින් සමා මත්පැන් සමාජයේ ගොදුරු කරගෙන සමාජයේ ග්‍රහණය කරගෙන දැන් මත්ද්‍රව්‍ය විසින් මුළු සමාජයම යට කරගෙන කියලා අන්න ඒ වගේ කතාවක් තමයි බුදුහාරෝ දේශනා කරන්නේ අපි මේ රූපයට වේදනාවට සංඥාවට සංඛාරයට වහල් වුණොත් එය විසින් අපිව ගිල ගන්නවා දැන් මද්ද්‍රව්‍ය පැත්තක තිබුණයි කියලා මද්ද්‍රව්‍ය වලට අපිව ගිල ගන්න බෑනේ අපිව ගිල ගන්නේ අපි මද්ද්‍රව්‍ය වලට වහල් වෙච්ච ගමන් ඒක ඒක දැඩිව ගත්තු ගමන් තමයි මද්ද්‍රව්‍ය වලට පුළුවන් වෙන්නේ අපිව ගිල ගන්න අන්න ඒ වගේ මේ මේ රූපයට වහල් වුණොත් රූපය විසින් අපිව ගිල ගන්නවා. අපේ මනසේ ඇති වෙන සුඛ දුක්ඛ උපේක්ඛා වේදනාවන්ට අපි වහල් වුණොත් ඒක විසින් අපිව ගිල ගන්නවා. මනසේ මතුවෙන සංඥාවන්ට අපි වහල් වුණොත් මේ මගේ පුතාය, මේ මගේ දුවය, මේ මගේ සැමියාය, මේ මගේ බිරිඳය මේ විදිහට මේ සංඥාවලට අපි වහල් වුණොත් ඒ සංඥාව විසින් අපිව ගිල ගන්නවා. ඊළඟට සංඛාර අපි ඒ අය සම්බන්ධව ගොඩනගාගත්තු විවිධ මනෝභාවයන් විවිධ සිතුම් පැතුම් විවිධ ප්‍රාර්ථනා රුචි අරුචිකම් මේවට වහල් වුණොත් ඒ විසින් අපිව ගිල ගන්නවා ඊට පස්සේ චක්කු සෝත ගාන જીවහා කාය මන කියන මේ විඥානයන් එතකොට ඒවට වහල් වෙච්ච ගමන් ඒ විසින් ගිල ගන්නවා එතකොට අජ්ජනීය සූත්‍රය පැහැදිලි කරන ඥානවන්තයා මේක ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා අතීතයේ මේ රූපය විසින් මාව කාලා තියෙනවා මේ වේදනාව සංඥාව සංඛාර විඥාන මේ පංචස්කන්ධය විසින් මාව කාලා අතීතේ දැනුත් කනවා අනාගතයටත් මම මේවට මේ ඇලුනොත් බැඳුනොත් ඒවා විසින් මාව කාලා දානවා මාව යට කරනවා මාව ගිල ගන්නවා කියන මෙන්න මේ ප්‍රඥාව අවදි වුණාට පස්සේ ඒතනත්තාට පුළුවන් අර ග්‍රහණයෙන් මිදෙන්නට ඉතින් ඇත්තටම දැන් මේවා ධර්ම කරුණු හැටියට අපි නිතර කියනවා අපිට මේවා කොච්චර දුරට අපි ප්‍රගුණ කරලා තියනවද කියලා හරියටම අත්දකින්න පුළුවන් වෙන්නේ යම් සිද්ධියක් සිද්ධ වෙනකොට. මට වුණත් එහෙම තමයි. මම කොච්චර දුරට ප්‍රගුණ කරලා තියනවද කියන එක බලන්න වෙන්නේ එහෙම අත්දැකීම් ලබනකොට. ඉතින් ඔබතුමිය මම ගොඩාක් අගය කළා. මම එදා ධර්ම සාකච්ඡාවේදීත් ඒක සිහිපත් කළා. ඉතින් ඒ අවස්ථාවට මුහුණ දීලා ඒක සමබර කරගෙන ධර්ම ධර්ම සංඥාවෙන් ඒක අරගෙන ඊළඟට ඊටාම සැහැල්ලුවෙන් මදහත්ව ධර්ම ධර්මානුකූලව ඒක දකින්න තමන් උත්සාහ කළා විතරක් නෙමෙයි අනිත් අයටත් ඒ ධර්ම මාර්ගය පෙන්වන්න ඊටාම හොඳ මාතෘකාවක් යෝජනා කරලා ඒ ධර්ම දේශනාවත් කරන්නට අපිව යොමු කිරීම පිළිබඳ ඔබතුමියටත් අපි අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාද කරනවා තව තවත් চিරාත් කාලයක් ඔබතුමියට නිදුක් බව නිරෝගී සුවය චිරජීවනයේ සලසේවා සුවසේ ಗುಣ නුවණ වඩන්න. ඉතින් තව බොහෝ අය අපට කතා කරලා කිව්වා ඔබතුමියගේ මඟ පෙන්වීම මත ඒ අයටත් ಗುಣධම් වඩන්න ලොකු අවස්ථා ජීවිතේ ලැබුණයි කියන බව. ඉතින් ඒ සියල්ලක් වෙනුවෙන් ඔබතුමියට පුණ්‍යානුමෝදනා කරනවා. තව බොහෝ කාලයක් මේ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරන්න ප්‍රඥාව අවදි කරගන්න හැම ජීවිතේ හැම අරමුණක්ම කමටහනක් කරගෙන ගුණනුවණ වඩන්න ඔබතුමියට තව තවත් ධර්මඥානෙ දියුණු වේවා කියලා අපිට ආශිර්වාද කරනවා විශේෂයෙන්ම සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මෙයා ලද්දං බුද්ධ පුත්තං නමාමහම් සාදු සාදු සාදු. හොඳයි.